මේක ටිකක් සිහියෙන් ඉඳගෙනම තව ටිකක් තේරුම් ගත යුතු මට මේ දෙයක් කියලා තමයි මට හිතෙන්නේ ස්වාමීන් තව ප්‍රශ්නයක් තියෙනවා. මේ මට ආපු ප්‍රශ්නයක් නෙමෙයි අපේ මේ සාසන ඉතිහාසයේ ගොඩක් සිද්ධි තියෙනවා. තමන් විසින් ගෙල කපාගෙන රහත් භාවයටපත් වුණා. එතකොට එහෙම මාර්ගයකවත් නැති උපාසක පිරිසක් අධිගමනයකටපත් වෙච්ච අවස්ථාවල් ආදී වශයෙන් දැන් වහන්සේතර කුටියේ කුටියගේ කතාව කිව්වේ ස්වාමීන් වහන්සේගේ කකුල කකා කකා ඔහොම ගිහිලා පපුව ගාවට. එතකොට මේ සෑම අවස්ථාවකම ඒ සිද්ධිවලට පාදක වෙච්ච ඒ උත්තමයන් වහන්සේලා එතකොට අපි කිව්වොත් වේදනානුපස්සනාව නිකන් සම්පූර්ණයෙන් ඒක يعني ඒක ඒක වඩා ලද උතන ප්‍රශ්නේ මේ වේදනානුපස්සනාවේදී කොහොමද මේක මේ වේදනාව මරණීය වේදනාව විවසගෙන හිටියේ කියලා මෙහෙමයි ඒක වේදනානුපස්සනාව සම්බන්ධ කාරණයක් විතරක් නෙමෙයි එය සාංශාරික වශයෙන් අවශ්‍ය පමණට පාරමිතා ධර්ම බෝධිපාක්ෂික ධර්ම දියුණු කරගෙන ප්‍රගුණ කරගෙන ඇවිත් තියෙනවා මේ ජීවිතයේ උත්පත්තිමය වශයෙන් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ඒ කියන්නේ ඥාන සම්ප්‍රයුක්ත උත්පත්තියක් ලැබලා තියෙනවා දැන් තියෙන්නේ අර සාංශාරිකව පුහුණු කරගෙන ආපු ටික අවදි කරගෙන ක්ලේශ ප්‍රහාණය කරන්නට පමණයි ඉතින් ඒ ක්‍රියාවට ඒ ක්‍රියාව ඇතැම් කෙනෙක් සුඛ සහගතව ඒ ඒ අවස්ථාව අත්දකින්නවා. ඒක තමයි සුඛපටිපදා. සුඛපටිපදා කිප්පාබිඥා සුඛපටිපදා දන්දබිඥා කියනවා. තව සමහර කෙනෙක් දුක්ඛපටිපදා බොහොම දුකසේ තමයි කර්කශ විදිහට තමයි ඒ අවස්ථාවට මුහුණ දෙන්නේ. එතකොට මේ කර්කශ අවස්ථාව ස්වභාවිකව එළඹෙනවා සමහරුන්ට. සමහර කෙනෙක් ඒ කියන්නේ කර්මානුරූපව සමහර කෙනෙක් අර තමන්ගේ ජීවිතයේ තියෙන අර අසමතුලිත බව. එහෙම නැත්නම් ආවේග සමනය කරගන්න. ඒ කියන්නේ සාංශාරිකව පුහුණු කරලා තියෙනවා. හැබැයි මේ ජීවිතේ යම් ප්‍රමාණයකට අර රාග ద్వේෂ මෝහ විටින් විට උත්සන්න වෙනවා. ඒ උත්සන්න වීමේ හේතුව නිසා ඇතම් කෙනෙක් Taman විසින්ම ගැලසිඳ ගන්නට කටයුතු කරනවා. ඒතකොට ගැලසිඳගත්තු එක හොඳ දෙයක් නෙමෙයි. ඒක මේ දේශ මූලිකව කළොත් ඒක අකුසලයක්. එතකොට දැන් මේ අවස්ථාවේදී අපි හිතමු දැන් ගෝධික හාමුදුරුවෝ වගේ ගත්තන් පස්සේ උන්වහන්සේට ද්වේෂ මූලික සිතක් ඇති නොවුණයි කියලා අපි කාටවත් කියන්නත් බෑ. හැබැයි එතර තියෙන විශේෂත්වය තමයි ඒ ශනිකව ද්වේෂමූලික සිතක් ඇති වුණා වුණත් උන්වහන්සේ දක්ෂ වුණා ඊළඟ ශ්‍රණයේදී ප්‍රාණය නිරුද්ධ වෙන්නට කලින් අර සාංශාරික වශයෙන් ප්‍රගුණ කරගෙන ආපු පාරමිතා බලය බෝධිපාක්ෂික ධර්මවල දියුණුව ඒ ප්‍රශස්ත මට්ටමත් එක්කලා වහා සිහිය පිහිටවාගෙන සම්පජඤ්ඤයෙන් යුක්තව සංස්කාර ධර්මයන් විදර්ශනා කරන්න උන්වහන්සේ සමත් වුණා. ඒ සමත් වීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි උන්වහන්සේට ප්‍රාණය නිරුද්ධ වෙන්නට කලින් අරහත්ත්වයටපත් වෙන්නට පුළුවන් වෙන්නේ. ඒක ඒක සුවිශේෂ අවස්ථාවක්. ඒවා අපිට තවායට සංසන්දනය කරන්න බෑ. සමාන කරන්න බෑ. එහෙම කළාය කියලා සියදිවි නසා ගන්න එක හොඳයි කියලා අනුමත කරන්න පුළුවන් කමකුත් නැහැ. සියදිවි නසා ගත්තොත් අර වගේ පුහුණු කරපු කෙනෙකුට නිවන් දකින්න පුළුවන් කියලා අපිට කියන්නත් බෑ. ඒවා නිශ්චිත කාරණා නෙමෙයි. ඒවා පුද්ගල අනන්‍ය කාරණා. එතකොට තව කෙනෙක් එහෙම කරන්න ගියාට ඒක හාත්පසින් කන පිට යන්නට පුළුවන්. ඒ නිසා ඒවා දිහා බලලා අපිට තව කාරණයක් තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට දැන් මේ ප්‍රතිපදාවවත් හිටපු නැති අය ඵලගාමි වුණා කියලා එහෙම අපිට කියන්න බෑ. දැන් සරකාණි වගේ ශාක්‍ය කුමාරයෙක් ගත්තන් පස්සේ ජීවිතේම වත්පැන් බිබී හිටියා. එතකොට මත්පැන් දීප එක හොඳ නැහැ තමයි. නමුත් ඒතනත්ත සාංශාරික වශයෙන් මනස් ප්‍රගුණ කරලා තියෙනවා. මේ ජීවිතේත් ඔහුට සද්ධාව පිහිටලා තියෙනවා. එතකොට දැන් අපි අදටත් දකිනවා ඔය මත්ද්‍රව්‍ය වලට එහෙම ඇබ්බැහි වෙන චරිත හරීම මේ සංවේදී මනසක් තියන අය. එතකොට ඒගොල්ලන් අර අකුසලයේ පැත්තට බර වෙනකොට බොහොම ලාමක විදිහට අර දේවල් වලට නතු වෙනවා. ග්‍රහණය කරගන්න. දැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියන්නෙම ප්‍රකෘතිමත්ව ඉඳගෙන යම් යම් දේවල් විඳින්න ග්‍රහණය කරගන්නට ශක්තිය නැහැ කියන එකනේ. ඒ කියන්නේ අර අර දුර්වල මානසික தත්ත්වය. ඉතින් ඒ අය කුසලයට නැඹුරු වෙනකොට ඒගොල්ලන්ගේ සද්ධාව තමයි අධික එතකොට ඔය මත්පැන් බොන මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන චරිත ගත්තන් පස්සේ කුසලයේ පැත්තට යොමු වුණොත් ඒගොල්ලෝ සද්ධාධික චරිත. ඉතින් සරකාණි කියන්නේත් ඒ වගේ බුදුහාමුදුරුවෝ ගැන ධර්මයේ ගැන සංඝරත්නය ගැන බොහොම සද්ධාව තිබුණු චරිතයක්. හැබැයි ඊට ඔහුගේ සද්ධාව පමණක් නෙමෙයි සංසාරිකව අනිත් ගුණ වඩලා තිබුණා ප්‍රඥාවත් වඩලා තිබුණා. ඉතින් මේ ජීවිතේ අර පාප මිත්‍ර සේවනයක් හෝ කුමක් හෝ නිසා එහෙම ඇබ්බැහියක් තිබුණා. නමුත් ඒ ඇබ්බැහිය යට කරගෙන අර ගුණය මතු කරගන්න සමත් වුණ අවසාන මොහොතේ. ඒ නිසා අපිට බැලූ බැල්මට එතන දුරාචාරයට යොමු වෙච්ච චරිතයක් නේද මේ සෝවන් උනේ කියලා වගේ එකක් පෙනුනට ඒක ඇතුලේ තියෙන එහෙම දෙයක් නෙමෙයි. ඊළඟට ගෝධික හාමුදුරුව වගේ චරිතයක් දිහා බලලා බෙල්ල කපාගෙනත් රහත් උනා නේද කියලා හිතුවට එතන ඇතුලේ තියෙන්නේ ඒ අපට මතු පිටින් පේන කාරණේ නෙමෙයි. එනිසා මේ බඳු තැන් ඊටාම අනන්‍යයි. ඒවා ඊටාම පරිස්සමින් තේරුම් ගන්නට ඕනේ. ඒ පුද්ගල චරිතයට අදාළව පමණයි අපට ඒක විග්‍රහ කරගන්න පුළුවන්. පැහැදිලි පැහැදිලි. සාධාරණීකරණය කරන්න බෑ.